කාර්මික පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් ඕ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කයනුපස්සනං භාවෙන්තු අනුසඤ්ඤං පජාති වයනුපස්සනං භාවෙන්තු ආයෝහනං පජාති විපරිණාමානුපස්සනං භාවින්තු දුසඤ්ඤං පදහති මේ යෝගාවචර පින්නතුන් සවකන්දෝන මේ යෝගාවචර ධර්මය අනුන්ට අගවන එකක් නෙවෙයි තමා යෝගාවචරය කියා තමා කියාගන්නේ නැහැ. නමුත් යෝගාවචරයට ආයිති වැඩ තියෙන නිසා අනුන් යෝග මේ යෝගාවචරය යෝගාවචරය කියලා හඳුන ගැනීම ඇති කරලා යෝගාවචර ක්‍රියා මොනවාද යෝගාවචරයට ආයේ වැඩ මොනවාද කියන එක මේ යෝගාවචරයන් දැනගෙනයි හිටින්නේ ඒ යෝගාවචර වැඩ අතුරින් ප්‍රධාන වැඩය මේ භාවනාව යෙදීම. ඒකට සම්බන්ධ තව කොපමණවත් වැඩ ඇති. ඒ හැම වැඩක්ම මේ භාවනාවට විශේෂයෙන් නිවන් දක්නා භාවනාවට උපකාර වෙන අන්දමටයි යෝගාවචරය පවත්වන්නේ. යෝගාවචරයාගේ සිල් රැකීම යෝගාවචරයාගේ හිත තැම්පත් කර ගැනීම ප්‍රධාන කරගෙන තියෙන යම්තාක් වැඩ සමූහයක් ඇතනම් ඒ හැම එකක්ම හැම ක්‍රියාවක්ම අර ප්‍රධාන අදහසට යොමු වෙන තාලටයි වැඩ කෙරෙන්නේ. නිවන් දක්නා වැඩපිළිවෙලේ යෙදෙන යෝගාවචර. තනත්තා කරන්නේ විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනා භාවනාව සම්බන්ධ අවස්ථා කීපයක් පළමුවෙන් ප්‍රකාශ කළා. විදර්ශනා භාවනාව කරගෙන යනා යෝගාවචරයා ගේ අවස්ථා හතක් මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කළ බව මතකයි. අනිත්‍යානුපස්සනාව කරන්නා වූ අවස්ථාව දුක්ඛානුපස්සනාව කරන්නා වූ අවස්ථාව අනත්තානුපස්සනාව කරන්නා වූ අවස්ථාව නිබ්බිදානුපස්සනාව කරන්නා වූ අවස්ථාව විරාගානුපස්සනාව කරන්නා වූ අවස්ථාව නිරෝධානුපස්සනාව කරන්නා වූ අවස්ථාව පටිනිස්සග්ගානුපස්සනාව කරන්නා වූ අවස්ථාව අවස්ථා හතරක් උතන සඳහන් වෙනවා ඒ අවස්ථා හතරේම සිද්ධ වෙන්නේ විදර්ශනා ඥාන තියුණු කිරීම මෝරවා ගැනීම එතකොට ඒ විදිහට මේ අවස්ථා හතක් විදර්ශනා ඥාන වශයෙන් පවත්වාගෙන යනවා ත්‍රිවිධ අනුපස්සනාවෙනුත් ඇතම් කෙනෙකුට තමාගේ බලාපොරොත්තු ඥාන දියුණු කරගන්න පුළුවන් වෙනවා ඒ ළඟට තිබෙනා වූ අනුපස්සන හතර එකතු වුණාම දැන සත්තානුපස්සන සත්තානුපස්සන ඒ සත්තානුපස්සන වලිනුත් ක්‍රියාව සම්පූර්ණ වෙනවා බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා විදර්ශනාව ඒ ප්‍රධාන අදහස ත්‍රිලක්ෂණය මතු කරලා අවබෝධ කර ගැනීම ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයන් මතු කර ගැනීම. ත්‍රිලක්ෂණයන් මතු කර ගන්න පුළුවන් වෙන්නේ ඥානයටයි. ඒ ඥානයයි විදර්ශනාව කියලා කතා කරන්නේ. සාමාන්‍ය වශයෙන් තනිකර ඥානයට කටයුතු කරන්න බෑ. ඒ නිසා මේකට උදව් කරගන්නවා සමාධිය. සමාධිය උදව් කර ගැනීමට යම් කිසි කර්මස්ථානයක් අරගන්න. ඒ කර්මස්ථානයකින් සමාධිය දියුණු කරගන්න. දියුණු කරගත්ත සමාධියෙන් සමාධිය දියුණු කරගන්නා විට ඥානෙ දියුණු වෙනවා. ඥානෙ දියුණු වෙනකොට ඒ ඥානයට සම්බන්ධ වන යම් සිතක ඒ ඥානයේ සමාධියත් සමග සමාධියෙන් දියුණු වූ ඥානය යම් සිතක ලැබෙනවා නම් එසේ ඒ හිතේ ලැබෙනා අවස්ථාවේදී හිතට පුරුදු කලින් සංසාරයේදී හිතට පුරුදු කෙලෙස් නොඑක් විදිහේ කෙලෙස් පට ලැබිලි අර ඒ අවස්ථාවේදී හිතින් තුරන් වෙනවා මේ තුරන් වීමට කියනවා තදංග ප්‍රහාණය කියලා විදර්ශනා પરම්පරාව පවත්වන්නව ඥාණයෙන් කෙරෙන්නේ තදංග ප්‍රහාණයයි කෙලෙසුන් තදංග වශයෙන් ප්‍රහීන කිරීමයි මෙසේ මේ විදියට කෙලෙසුන් ගෙන් සිත අයින් වෙනකොට සිතෙහි කෙලෙස් අයින් වෙනකොට ප්‍රඥාවට නුවණට ඉඩ ලැබෙනවා නුවණට ඉඩ ලැබෙනවා නුවණ මූලිකව ක්‍රියා කරනවා ඒ නුවණට උදව් වෙනවා සමාධිය සමාධිය නැතුව නුවණ ගෙනියන්න බෑ ඒක අර මුලින් කියාපු අන්දමට සමාධිය තියෙන්නම ඕන ඒ විදිහට සමාධියෙන් උදව් ලැබිච්ච නුවණ තමයි විදර්ශනා ඥානය ඒ විදර්ශනා ඥාන සංසාරයේදී පුරුදු කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික අයින් කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව. එතකොට නන්දි රාගය. කෙලෙසුම් උපදව උපදවීමේ ශක්තිය ඇති එක්තරා කෙලෙස් කොටසක්. එතකොට කෙලෙස් රැස් කිරීම කියන මෙන්න මේවා. මේ ගති හිතෙන් පිරිසිදු කරගන්න පුළුවන්. හිතේ ලැබෙන මේ ගති ස්වභාවයන් අර සමාධියෙන් උදව් ලබාපු ප්‍රඥාවට පුළුවනි අයින් කරලා දාන්න. ඒ අයින් කිරීම ඇතම් විටක ටික කාලකට ශක්තිමත් කරගන්නට පුළුවන් වෙනවා. සම්පූර්ණ ප්‍රහීනයක් නෙවෙයි නොවන බව යෝගාවචරයන් දන්නවා. මේ විදියට මේ අනුපස්සනා හත දියුණු කිරීමෙන් ඇතම් කෙනෙක් ක්‍රමයෙන් මේ තදංග ප්‍රහාණයෙන් අනිත්‍ය දුක්ඛ අනත් නිත්‍ය සුඛ අත්ත්ව කියන මේ සිටිවිලි හැඟීම් සිටිවිලි දෘෂ්ටි කඩලා දානවා තදංග වශයෙන් ඒ තදංග වශයෙන් මේ විදිහේ කඩලා අන්තිමේදී උසස් වශයෙන් මේක දියුණු කිරීමේදී සම්පූර්ණයෙන් මේ මා කඩා දැමීමෙන් මාර්ගඵල අවබෝධය කරගන්නට පුළුවන් වෙනවා මේක එක්තරා සම්දිස්ථානයක් සත්තානුපස්සනාව ත්‍රිවිධානුපස්සනාව එක සම්දිස්ථානයක් ඒින්ම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච තැනත්තාට නිබ්බිදානුපස්සනාවෙන් පුළුවන් වෙනවා. නිබ්බිදානුපස්සනාව දියුණු කිරීමෙන් විරාග නිරෝධ කියන මේ අනුපස්සනා සම්පූර්ණ කිරීමෙන් පටිනිස්සග්ගානුපස්සනාව ඇති වෙනවා. ඒයින් සමහරුන්ට බලාපොරොත්තු නිවන් මඟ ලැබිය යුතු ක්‍රියා රාශිය අවසන් කර ගන්නට පුළුවන් වෙනවා. අරිහත්ත්වය පවා සම්පූර්ණ කරගන්නට පුළුවන්. මේක එක සම්නිස්ථානය. ඊළඟ දස අනුපස්සන දස මහා විදර්ශන වශයෙන් සඳහන් වන පිළිවෙලට මේ හතට තවත් තුනක් එකතු කරගෙන තවත් තිවුණු අන්දමින් විදර්ශනා ඥානෙ පවත්වන්න බලාපොරොත්තු වෙන යෝගාවචරය. මේ මුලින් කියපු අනුපස්සනා සත කරගෙන ගියා. නමුත් සම්පූර්ණේ නෑ සම්පූර්ණ තත්වයට පැමිණෙන්නේ නෑ. කරගන්න බැරි වුණා සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඊළඟට යෝගාවචර පින්වතා බලාපොරොත්තු වෙනවා මේ ලෙහෙසියෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ලක්ෂණ අවබෝධය අනිත්‍ය ලක්ෂණය ගැන තේරුම් ගැනීම. අනිත්‍ය ලක්ෂණය ලෙහෙසියෙන් තේරුම් කරගන්න පුළුවන් වෙනවා දුක්ඛ ලක්ෂණයත් අනාත්ම ලක්ෂණයත් තේරුම් කර ගැනීම බොහෝ විට අමාරු වෙනවා ඒක දුෂ්කර වැඩක් වෙනවා ඒ කියන්නේ සංසාරයේ ඉන්න නැවතිලා දීර්ඝ කාලක් ඉන්න බලාපොරොත්තු වෙන තැනත්තා తాවකාලිකව ලැබෙනා වූ දුක දුකක් වශයෙන් ගණන් ගන්නේ නැහැ. ඒක මකලා දාලා සැපට හිතා ගන්න. සැපට පෙරලගන්න. ආත්ම හැඟීම අනාදිමත් කාලයක් පිට දියුණු කරගෙන තියෙන එකක්. මේ දෙක ලේසියෙන් කඩන්න බෑ. ලේසියෙන් කඩන්න පුළුවන් නිත්‍ය සංඥාව කියන එක. ඒක ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණත් ඒක පතුරුවා දැනගන්න තාමත් බැරි වුණා. මේ ස්ථානයේ දෙනකම් මේ සත්‍යානුපස්සනාව කළත් කරගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච යෝගාවචරයක් නැවත වරක් නතර කරන්නේ නැතුව උත්සාහවත් වෙනවා. මේ මම නවතින්නේ නැහැ කෙලස් කොට කඩනවාමයි කියලා උත්සාහ කරගෙන තව තවත් දියුණු වන්දමටම අනිත්‍යානුපස්සනාව කරන්න පටන් ගන්නවා. ඒ අනිත්‍යානුපස්සනාව තුන් ආකාරයකින් දියුණු වෙන්න භාවනා මානසිකාරයේ යෙදෙනවා. ඒ තුන් ආකාරයයි අද මේ මාතෘකාව වශයෙන් තිබ්බේ. මාතෘකාව පිළිබඳ හැඳින්වීමයි ඔය කියන්නේ. එතකොට ඊළඟට අපි මේ වචන තුනේ තේරුම් තුනක් තියෙනවා. කයානුපස්සන, වයානුපස්සන, විපරිණාමානුපස්සන. එතකොට කය කියන්නේ ගෙවි යාම. ගෙවි යාම නිතර නිතරම සලකලා බලනවා. වයානුපස්සන ඒත් ගෙවි අවය වීම වැය වීම විපරිණාමානුපස්සන වෙනස් වීම මේ තුනම දලාපුවාම අනිත්‍ය ලක්ෂණය අතු අනිත්‍ය ලක්ෂණයක තියෙන අතු තුනක් වශයෙන් සලකට හැකියි කායානුපස්සන වායානුපස්සන විපරිණාමානුපස්සන දැන් අපි වචන ලැබෙන හැටි හිතට ගන්න ඕන වචනවල තේරුම් ලැබෙන හැටි අපි හිතට ගන්න ඕන. යෝගාවචරය විදර්ශනා භාවනාව කරන්නේ යම් කිසි කර්මස්ථානයක හිත යොදලා. ඒ කියන්නේ පංචස්කන්ධයම කියලා කියනවා. එතකොට පංචස්කන්ධයන් සම්බන්ධ කරගෙන විදර්ශනා ඥානෙ පවත්වන. පංචස්කන්ධය කියවහම කොටස් පහක්. මේ පහට එකතරේ හිත යොදන්න බෑ යෝගාවචරයට. දැන් ප්‍රසිද්ධ වශයෙන් දැන් තියෙන ආනාපානයට හිත යොදනවා කියන. එතකොට දැන් අර ප්‍රසිද්ධ භාවනාවක් මේ කාලේ ප්‍රසිද්ධ භාවනාව බඩේ පිම්බීම හැකිලිම් දෙකට හිත යොදනවා කියන. එතකොට එහෙම නැත්නම් වෙනත් යම් කිසි දෙයක් පංචස්කන්ධයට සම්බන්ධ වෙන ය වෙන යම් කිසි දෙයක් කිස් කොටසක් ලෝම කොටසක්, මස් කොටසක්, ඇට කොටසක් ඔය ආදී දෙයක්. අරගෙන භාවනාවේ යෙදෙන. භාවනාව පටන් ගන්න. භාවනාව පටන් ගන්නකොට අපි දැන් කල්පනා කරලා බලමු. ආනාපානයට හිත යොදාගෙන ඉන්න බොහොම යෝගාවචරයෙන් වැඩිපුර කරන්නේ ආනාපානය. ආනාපානයට හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ආනාපාන ආස්වාද ප්‍රස්වාස දෙක මෙනෙහි කරන හැටි මුලින් ප්‍රකාශ කළා. ඒ මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී ඒ යෝගාවචරයාට ආනාපානය මුල් කරගෙන ධාතු හතර රැටෙන හැටි මුලින් ප්‍රකාශ කළා නැවත කියන්න උනනාවක් නැහැ. පඩ ව්‍යාපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු හතර මේ ආනාපානේ මුල් කරගෙන ඒ ධාතු හතර වැටෙන හැටි ප්‍රකාශ කරනවා. ඒ ධාතු හතර මහා භූත. මහා භූත එක කොටසක් උපාදා රූප කොටසක්. එතකොට භූත රූප උපාදා රූප. භූත රූප හතර වැටෙනකොට උපාදා රූපත් ඒ අනුවෙන් කොටසක් හරේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට රූපස්කන්ධයම ඔහුගේ හිතට අරමුණු වෙනවා. රූපස්කන්ධයට සම්බන්ධ වෙලා ඒ රූපස්කන්ධ කොටස හොඳට ප්‍රකටව වැටහිගෙන වැටහිගෙන යනවා. යන්නේ ඒකට හිත යෙදෙනවා, මානසිකාරය යොදනවා. ඒ මානසිකාරයේ රූප කොටසේ යෙදෙනකොට සමාධියෙන් උදව් වෙච්ච අර ඥාණය ඒ යෝගාවචරයට උපකාර වෙනවා. එතකොට ඒ ඥාණයෙන් ඔහුට පේනවා මේ රූපස්කන්ධ තමන්ගේ ශරීරයේ වශයෙන් තියෙන මේ පංචස්කන්ධ කොටස සම්පූර්ණයෙන්ම හොඳට වැටෙන සමාධිමත් හිතින් යුක්ත වූ නුවණට හොඳට ප්‍රකටව වැටෙනවා. ඒ ප්‍රකට වෙන්න ප්‍රකටව වැටෙන අවස්ථාවේදී මේ රූප කොටස මොන මොන අන්දමට මේ යෝගාවචරයාගේ හිතට වැටෙනවද කියලා මේ එක එල්ලේම එක පාරටම කියන්න බෑ. නමුත් මෙහෙම කියත හැකි මේ රූප කොටස් නොයෙක් නොයෙක් ක්‍රමයට යෝගාවචරයන්ට වැටහෙනවා. මේක ඒ කොටස් ඒ රූප කොටස් වෙන් වෙන් වල වැටෙන්න පුළුවන්. කැලි කැලි වැටෙන්න පුළුවන්. කැඩෙනවා බිඳෙනවා වැටෙන්න පුළුවන්. එතකොට එකට සම්බන්ධ වෙලා තියෙනවා වැටෙන්න පුළුවන්. කුණු වෙලා හැදෙනවා පැටකෙන්න පුළුවන්. නොයේක් විදිහට මේ කොටස් මේ පංචස්කන්ධයට ආයතේ මේ ශාරීරික කොටස නොයේ ක්‍රමයට වැටෙන්න පුළුවන්. මේ වැටෙන අවස්ථාවේදී ඒ වැටෙන යෝගාවචරයා ගේ නුවණට අන්න වැටෙනවා දැන් මේ පංචස්කන්ධයෙන් මේ රූපස්කන්ධයයි මේ තවත් ස්කන්ධ හතරක් තියෙනවා ඒකත් මාත් විසින් තේරුම් ගත යුතුයි. නමුත් මම මේ රූපස්කන්ධ කොටස හොඳට තවත් බලා ගන්න ඕන. තවත් වැටෙන අන්දමට මේකේ හිත තබා ගන්නවා කියලා හොඳට සමාධිමත් වූ විදර්ශනා ඥානෙ පවත්නවා. එතකොට මේ පංචස්කන්ධයට සම්බන්ධ වූ මේ රූපස්කන්ධ කොටස ඇති වෙනව නැති වෙනවා. ගෙවි ගෙවි නැති වෙනවා යන ස්වභාවයේ නැති වී යන ස්වභාවය Tamanට හොඳට වැටහෙනවා. හොඳට හිතට පේන ඇහැට පෙනෙනා වාගේ හිතට පේන්න පටන් ගන්නවා. එතකොට වර්තමාන වශයෙන් මේ පේන්නේ. ඒ ඒ වෙලාවටම සිද්ධ වෙන දේවයෙන් ඒ යෝගාවචරයට ඒක පේන්නේ. එතකොට මේ මේ සම්බන්ධව පේන හැටි මෙන්න මේ විදිහට පේනවා මේ විදිහට පේනවා කියලා කියන්න උවමනාවක් නැහැ. යෝගාවචරය ඒක තේරුම් කරගන්නේ අර රූපස්කන්ධ කොටස නොයේ ක්‍රමයට මේක වෙනස් වෙන හැටි. ඒ කියන්නේ ගෙවි ගෙවි යන හැටි නැති වෙන හැටි වර්තමාන වශයෙන් ඒ ඒ වෙලාවටම කැඩී බිඳී යන හැටි තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තේරුම් කර ගැනීම රූපස්කන්ධයේ පිළිබඳව කායානුපස්සනාවයි. ඊළඟට වායානුපස්සනාව රූපස්කන්ධයේ පිළිබඳව දැන් මේ යෝගාවචරයට වර්තමාන වශයෙන් මේ රූප ස්කන්ධයේ කැඩි කැඩි බිනි බිනි යන හැටි පේනවා. එසේ පෙනෙන අවස්ථාවේදී ඔහුට ඒ එකම ඔහුගේ ඥානයක් පහළ වෙනවා වර්තමාන වශයෙන් මේ වර්තමානව තිබෙනා වූ මේ පංචස්කන්ධයට අයිති මේ රූපස්කන්ධය කැඩෙනවා බිඳෙනවා කැඩෙනවා බිඳෙනවා අමොන් මේ අනාගතයට මත්තට මත්තටත් ওই විදිහට කැඩෙනව නෙවෙයි කියලා ඥානයක් පහළ වෙනවා මත්තටත් දැන් තව ඩිංගකිනුත් එහෙමයි මේ වෙලාවේ දැන් මට වැටහෙනවා මේක කැඩීම බිඳීම මත්තටත් තව ඩිංගකිනුත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දාත් එහෙමයි මතු භාවයටත් එහෙමයි ඊගොට සංසාරේ හැමතැනම තියෙන දෙයක් ඒකට අනාගතයට ওই විදිහට හිත දුවනවා ඒ හිතට එනවා යෝගාවචරයට කරන්න තියෙන හිතට එන අදහස වෙනෙහි කරන එක. එතකොට තව නුවණ දියුණු වෙනවා. ඊළඟට අතීතේ කොහොමද? අතීතේ සම්බන්ධවත් උඩට වැටෙනවා. ඒ පැත්තට හිත දුවනකොට අතීතයේ මේ විදියටයි ඇදි කැඩි නැති වෙවි ආවේ මේ විදියටමයි. එතකොට ඒකට කියනවා අන්වේ ඥානය කියලා. ওই විදියට ඇති වෙන ඥානයට කියනවා අන්වේ ඥානය කියලා. කියන්නේ අනුව සැලකීම නුවණින් අනුව සැලකීම වර්තමානයේ අනුව අතීත අනාගත දෙකත් සලකා බැලීම එතකොට ඒකට කියන්නේ වයානුපස්සනාව ওই විදිහට අනුපස්සනාව ඥානය යොදන්නව අවස්ථාවේ යෝගාවචරයාගේ ඒ ඥානයට කියන්නේ වයානුපස්සනාව රූපස්කන්ධය පිළිබඳවය රූපස්කන්ධය පිළිබඳවයි එතකොට කයානුපස්සනාව, වයානුපස්සනාව කියන මේ දෙකයි. එතකොට කයානුපස්සනාව රූපස්කන්ධයේ පිළිබඳව ඇති වෙනකොට මේක කොටස් කොටස් වශයෙන් කැටි කැටි නැති වෙලා යන බවයි පේන්නේ කයානුපස්සනාවෙන්. එතකොට ඉත ඉත පේනවා ඉතේ ඉස් කබල ගැළවිලා. එතකොට ඒකේ මත්තලුන්ගේ වැක් කරනවා පැත්තකට ආයිනකට වැක් කරනවා දෙපැත්තෙන් දුම් පැත්තෙන් හතර පැත්තෙන් ගැලවි ගැලවි වැක් කරි වැක් කර යනවා එතකොට බෙල්ලෙන් පහත හරියේ ගැලවිල යනවා එතකොට අත් පා ඇඟිලි ඒවත් එහෙම එතකොට මෙන්න මේ එකට එකක් වශයෙන් හිතාගත්ත මේ රූපස්කන්ධේ රූප ගොඩ එක රූපයක් වශයෙන් හිතාගෙන හිටියේ නමුත් දැන් ඔහුට වැටෙන මේක එකක් නෙමෙයි මෙතන රාශියක්. මෙතන රාශියක් තියෙනවා. මේ රාශිය රාශියක් වෙන් වෙන් වශයෙන් වැටීමයි ඝන සංඥාව තුනී වීමේ කියන්නේ. ඒ ඒ නිසා මේ විදිහට ඝන සංඥාව කියන්නේ එකට එක්කාසු කොල්ලා හිතින් ඇති කරගත්තා වූ හැඟීම බොරු හැඟීම. කියන්නේ දැන් අපි මේ ඇඟිල්ලක් කියනවා. ඇඟිල්ල දිහා බලාගෙන හිටියාම නියමන්න මේ ඝන සංඥාව නැති වුණොත් මේ ඇඟිල්ල ගෙවිල ගෙවිල නැති වෙච්ච බව Tamanට පේනවා. තමන්ගේ ශරීරයේ හිත යොදාගෙන ඉන්න දැන් ආනාපානෙට හිත යොදාගෙන ඉන්න ආනාපානේ රූපස්කන්ධ කොටස ඒක වෙලාවකට ඕන ලොකුවට දැනෙන වෙලාවකට ඕන හීනියට දැනෙන වෙලාවකට නැතුවම දැනෙන එතකොට සමහර ශරීර කොටස් ඔන්න පේන්නේ නැතුව යනවා. නැතුව යනවා. සම්පූර්ණයෙන්ම නියම සත්‍ය අවබෝධය වශයෙන් ලැබුණොත් මේ දෙයක් නැහැ. ඇඟක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඔඩුවක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඇහක්, නාහයක්, අටක්, කනක්, කරක්, එතකොට අත්පා, හඳ ඔය විදියට දේවල් ඇත්තේ නෑ නේමන්දමට. අන්නර ඝන සංඥාව නැති වෙනකොට වන් නැතිවීමේ තත්වයෙන් වැටහීම ඇති වෙන්නේ. ඝන සංඥම් පජාතේ කිව්වේ ඒකයි. කයානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජාති. කයානුපස්සනාව කරන්නා වූ පුජ්‍යලයාට ඝන සංඥාව නැති වෙනවා. ඝන සංඥාව නැති කරනවා. දැන් සමහර විට යෝගාවචරයන් ට වැටහෙනවා තමාගේ ශරීරයේ වන්න තමාගේ ශරීරයේ කොටස් කොටස් නැති වී ගිය හැටි සම්පූර්ණයෙන්ම ශරීරය නැති වෙලා ගිය හැටි පේනවා ආනාපානේ ඊටාම ඒ කොටස් නැති වී ගිය හැටි පේනවා අන්න ඝන සංඥාව නැති වෙච්ච හැටි ඒකෙන් තේරුම් ගත යුත්තේ මේ தത്വයට එනකොට අනිත්‍ය සංඥාව හුඟක් තියුණා. වායානුපස්සනාවේදී අර රැස් කිරීම කියන අදහස කර්ම රැස් කිරීම සංඛාර ගතිය අඩු කරනවා. වායානුපස්සනාව ඇති කරනකොට අර අතීත අනාගත වර්තමාන කියන තුනම එකට සම්බන්ධ කරගෙන මේ රූපස්කන්ධයට සම්බන්ධ සම්බන්ධව කරගත්තා වූ අනිත්‍ය ලක්ෂණය ගෙවි ගෙවි යන ලක්ෂණය හොඳට වැටහෙන අතීතයේ සංඛාරයෝ බිනි බිනි ගියා වර්තමානයේ බිඳෙනවා අනාගතයේ බිඳෙනවා වර්තමාන වශයෙන් බිනි බිනි යනවා අතීතයේ හොඳටම මැරිලා ගිහිල්ලා තියෙනවා අනාගතේ මැරෙන්න තිබෙන දෙයක් ඔන්න ওই විදිහට gedhi පිටින් වැටෙනවා ගොඩක් ගොඩක් වශයෙන් උත් වැටෙනවා එතකොට කය අනුපස්සන, වය අනුපස්සන කියන මේ අනුපස්සන දෙක විදර්ශනා භාවනාවට වීරිය හොඳට යොදාගෙන වීරිය හොඳට යොදාගෙන භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ගේ අවස්ථාවට කියන නම් දෙකක්. ඔය පොත්වල සඳහන් කරනවා කය වයම් පට්ඨපේති. කය වයම් පට්ඨපේති. විදර්ශනා ඥානෙ ජීවණු කර ගැනීමට කය වය දෙක ආරම්භ කළා ජීවණු කර ගන්න ආරම්භ කළා කය වය දෙක ඒ බොහෝ තැන් වල සඳහන් වෙන විදර්ශනාවේ තියුණු අවස්ථාවක් පෙන්වු කරන්න කය වය දෙක කය වයං පත්තපේහි එවන මුළු විදර්ශනා භාවනාවම උතන අඩංගු වෙනවා එතකොට ඊළඟට මේ දෙකේ කයානුපස්සන වයානුපස්සන කියන මේ දෙක සම්බන්ධ කරගෙන රූපස්කන්ධය පිළිබඳව අධිදානාගත වර්තමාන දෙකේ දෙකටම සම්බන්ධ වූ අනිත්‍ය ලක්ෂණය වැටහුණා. ඊළඟට මේ රූපස්කන්ධයට සම්බන්ධ වෙලා තියෙන තවත් ස්කන්ධ හතරක් තියෙනවා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය මේ රූපස්කන්ධය පිළිබඳව මේක වැටුණාන් පස්සේ ලෙහෙසි වේදනාස්කන්ධය සංඥාස්කන්ධය පිළිබඳව වේදනාස්කන්ධය පිළිබඳව සංඥාස්කන්ධය පිළිබඳව ලෙහෙසි වේදනාස්කන්ධය එනවා ඔය අතරට වේදනාස්කන්ධය විදර්ශනාව කරන්න අවස්ථාවේදී යෝගාවචරයට බාධා කිරීම වශයෙන් එනවා එනකොට තේරුම් ගන්න ඕන මේ වේදනාස්කන්ධයත් මේ පංචස්කන්ධෙම එකක් මේකත් අර කොටසටම අයිති ඒ తත්වයමයි මේකේ තියෙන්නේ කියලා න වේදනාව මෙනෙහි කරනවා. වේදනාව මෙනෙහි කරනකොට ඒ වෙලාවට වේදනාව නැති වෙනවා. ආයි ඇති වෙනවා. ආයි නැති වෙනවා. ආයි ඇති වෙනවා. ආයි නැති වෙනවා. සමහර විට වේදනාව බුබුලු මතු වෙනවා වාගේ දැනෙනවා. බුබුලු මතු වෙනවා වාගේ වෙලාවෙන් වෙලාවට වේදනාව වැඩෙනවා වෙලාවෙන් වෙලාවට වේදනාව නැති වෙනවා වේදනාව කියන්නේ සමහර විටක ප්‍රකට වශයෙන් කියන්නේ මේ දුක් වේදනාවට නමුත් අපි දුක් වේදනාව පමණක් නෙමෙයි සුඛ වේදනාව උපේක්ඛා වේදනාව කියලා වේදනා තුනම ওই විදිහ බව තේරුම් ගන්නවා යෝගාවචරය මේ වේදනානුපස්සනාව කියන එක ලොකු දෙයක් ලොකු අනුපස්සනාවක් වේදනා අනුපස්සනාව. වේදනාව පිළිබඳව කාය අනුපස්සනාව, වාය අනුපස්සනාව දෙක ලොකුයි. ඒ ලොකුයි කියන්නේ මේක හොඳට අනිත්‍යතාවත් මේ සත්‍යයන් කාලය ගත කරන්නේ. සත්‍යයන්ගේ කල් ගෙවීම කොහේද? මේ දොරටු වලට සම්බන්ධ කරගෙනයි මේ ජීවත් වීම. එතකොට දරටවල සම්බන්ධ කරගෙන ජීවත් වෙන මේ සත්වයන් ඒ දරටු වලින් සම්බන්ධය නොලබා ජීවත් වෙන අවස්ථාවක් නැහැ. රූප දකින්න, ශබ්දහන, ගන්ධවල දැනෙන, රස විඳින්න. එතකොට කායට ස්පර්ශ ගන්න, හිතටම අරමුණු ගන්න. ඔය හැම අවස්ථාවකදීම ඇති වෙන්නේ වේදනා. කියන්නේ පීඩා කියන එක නෙමෙයි. විඳීම්. විඳීම් ගොඩක්. එතකොට ওই විදිහට මේ සත්වයන් වාසය කරන්නේ නිමෝදයෙන් කියනවනම් වේදනා සාගරයක. වේදනා සාගරයක පීන පීන ඉන්නේ. ඒකම නිබ්බිදාවට හරව ගන්න වෙන ඥානවන්තයාට. මේ සැනසෙල්ලක් නෙමෙයි. සැප විඳීමක් නෙමෙයි සැනසෙල්ලකින් කටයුතු කිරීමක් නෙමෙයි මේ සත්‍යය. දුක් ගොඩකපට ලැබිලා මේ වේදනා සාගරයක පීනා පීනා නේද මේ අපි ඉන්නේ කියලා හිතනකොට ඒකම ඇති වෙනවා නෙව ලොකු හොඳ හැඟීමකට ඇති වෙනවා මෙන්න මේක මේ විදිහට කල්පනා කරනවා එතකොට වේදනාව සම්බන්ධව කරන ওই වේදනාව නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ගෙවි ගෙවි යන වර්තමාන වශයෙන්ත් එහෙමයි අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි මුළු සංසාරේම ගෙනාවේ මේ ටික නේද කියලා කල්පනා කරනවා වේදනා ස්කන්ධය යන වේදනා අනිච්චා බුදුරජාණන් වහන්සේ කියතියෙන් වදාලා වේදනා අනිච්චා එතකොට සංඥාව කියන්නේ හැඳිනීම හැඳිනීම රූපය කියලා හඳුන ගන්නවා වේදනාව කියලා හඳුන ගන්නවා සද්දේ කියලා හඳුන ගන්නවා ගන්ධය කියලා රසය කියලා පොට්ටම්බේ කියලා ධම්මේ කියලා හැඳින ගැනීම ඇති කර ගන්නවා නොයෙක් නොයෙක් විදිහේ රූපයන් පිළිබඳව හැඳින ගැනීම ඇති වෙනවා ඒ සියලුම තැන්වල ලැබෙන්නේ සංඥාව ඒ සංඥාව ඇති වුණා ඇති වුණා එක්ක නැති වුණා තියෙන්නේ නැහැ එතකොට රූප සංඥා, රාග සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ඔය විදිහට සංඥාවක් ගොඩක් ඒ ඒව ඇති කරන එකයි මේ කරන්නේ. මොනවද කරන්නේ? කියන්නේ වෙන වෙන දේවල් කරනවා කරන්නේ මොනවද වෙන මේ සංඛ්‍යා ගොඩක් වැඩි කියලා සංඛාර කියන්නේ රැස් කිරීම මේ රැස් කිරීම නියතයෙන් හැම තිස්සෙම කරන වැඩක් සංඛාර රැස් කිරීම සංඛාර කියලා මේ කුසල අකුසල මේවා රැස් කිරීමයි නිතරම කරන්නේ ඒ සංඛාර ගොඩක් ඇතිද ඒ ඇති කරන්නා වූ ඒවත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි වර්තමානයේ අනිත්‍යයි. එතකොට අතීතයේ අනිත්‍යයි නැති වුණා අනාගතයටත් අනිත්‍යයි. එතකොට හිත ඊළඟට ඉතුරු වුණේ ඒ හිත සම්බන්ධවත් විඥානේ. එතකොට විඥානේ කියන එක පේන්නේ නැහැ. අර සංඥාව කියන එක නම් හැඳින ගැනීමනේ විඥාන කියන එක පේන්නේ හිතා ගන්න පුළුවන් විඥානය කියන්නේ. විඥානේ හිත විලි. සිටීම අරමුණු ගැනීම අරමුණක් අනුවයි හිත තේරුම් ගන්න පුළුවන් අරමුණ ලොකු ලොකු ධර්මන්ට හිත ලොකුයි අරමුණ පුංචි වෙන්න පුංචි වෙන්න හිත පුංචි එතකොට පුංචිම දෙයක් පුංචිම ගුණාම දෙයකට හිත යොදුවාම හිත බොහෝම පුංචි ලොකුම දෙයකට හිත යොදුවාම ඒ හිත ලොකු විශාල දෙයක් අපේ දෝ මුළු ලෝක ධාතුවටම දැන් මුළු ලෝකය යම් කිසි ධනක සටහන් කරලා තියෙනවා. මේ ලෝක ගෝලය. කියනකොට ඒ මුළු ලෝක ගෝලයටම හිතේ දාන්න පුළුවන්. ඒක දන්න කෙනෙකුට තවත් එහාට ඒක හිතේ දාන්නට පුළුවන්. එතකොට එපමණක් නෙමෙයි තවත් එහාට ලෝක රාශියකට සම්බන්ධ කරලා හිතේ දාන්න පුළුවන්. ඉතින් අන්නේ වස්තු ලොකු වෙන ධර්මත හිතත් ලොකු. වස්තු පුංචි වෙන ධර්මත හිතත් පුංචි. වස්තුව ජීවුම් නම් හිත ජීවුම්. නිර්වාණ ධාතුව අරමුණු කරන්නා වූ හිත නිර්වාණය සියුම් එකක්. සියුම් වූ නිර්වාණ ධාතුව අරමුණු කරන්නා වූ හිතත් සියුම්. හිතත් සියුම්. නමුත් මේ හිතත් මොහොතක් පාසාම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ප්‍රත්‍යයක් ඇති වෙනකොට ප්‍රත්‍ය බලයෙන් ඇති වෙනවා ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය රූපේ නම් ලොකුවට පේනවා හිත පේන්නේ නැති වුණාට ඊට වඩා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් හිතේ නැති වීම. හිතේ අනිත්‍යකම. හිත පිළිබඳ වූ කය වය දෙක හොඳට ওই විදිහට තේරුම් කරගන්න. එතකොට ඔන්න විදිහට පංචස්කන්ධයන් පිළිබඳව ම අතීත වශයෙන් උත් අනාගත වශයෙන් උත් වර්තමාන වශයෙන් උත් හිතේ පහළවන්නා වූ සමාධියෙන් උපකාර ලබාපු විදර්ශනා ඥාණයට ওই විදිහට කයානුපස්සනාව වයානුපස්සනාව කියන එක සම්පූර්ණ වෙනවා කයානුපස්සනාව වයානුපස්සනාව කියන මේ දෙක සම්පූර්ණ වෙන්නා වූ අවස්ථාවේදී විපරිණාමානුපස්සනේ ඉබේට සැලසෙනවා ඒකයි අර කය වයම් පට්ඨපේති කියලා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරේ කය වය දෙක හොඳට ප්‍රකට වුණොත් අනිත්‍ය ලක්ෂණ එතන තියුණුයි දියුණුයි ඒ දියුණු අනිත්‍ය ලක්ෂණය තියෙන හිතට විපරිණාමය බොහොම හොඳට වැටහෙන්න පටන් ගන්නවා විපරිණාමය කියන්නේ වෙනස් වීම එතකොට මෙතන මේ කය වය දෙක හිතට වැටෙනකොට Nirodha හොඳට තේරුම් ගන්න පුළුවන්. නිරුද්ධ වීම. මේක නිරුද්ධන්ති නිරුද්ධන්ති නිරුද්ධ වෙත් නිරුද්ධ වෙත් කියන හැඟීම හිතට හොඳට පාඩම් වෙනවා. ඒ විදිහේ පාඩම් වෙනකොට අර අතීත වූද අනාගත වූද වර්තමාන වූද කියන මේ ભેදයක් නැතුව ඒ සියල්ලම පෙරලෙන ස්වභාවය විපරිණාමයි ජරා මරණ දෙකින් ජරාය මරණයනක විපරිණාමෝ ජරායච මරණයනච පරිණාමෝ විපරිණාමෝ ජරා වෙනුත් මරණයනුත් කියන මේ දෙකෙන් විපරිණාම වී කියන්නේ දෙක පරිණාම මේරීම මේරීම වෙනස් වීම එතකොට ජරා මරණ දෙකෙන් වෙනස් වීම තමයි විපරිණාමන විපරිණාමේ එය හිතට වැඩ ගැනීම, වැඩ ගැනීම විපරිණාමානුපස්සනයයි. ඒක ඥානය. එතකොට සමාධියෙන් උදව් ලබාපු මේ ඥාණයට මේ පංචස්කන්ධයම පිළිබඳව අර මුලින් සඳහන් කළ පංචස්කන්ධය අර මුලින් පටන් ගැම්මේදී එකකින් පටන් ගත්තේ ඊළඟට පංචස්කන්ධයට දැස්සා ඒ පංචස්කන්ධයම පිළිබඳවම මෙන්න මේ විපරිණාමය හොඳින් වැටෙන්න පටන් ගන්නවා යෝගාවචරයාට. මේ විපරිණාමය හොඳට වැටගෙනකොට මාර්ගඥානයේ කිට්ටු හොඳටම මාර්ගඥානයේ කිට්ටු සංකාරූපේක ආදී දේවල් ඔක්කොම උතෙන්ට ගැත් වෙනවා. ප්‍රතිසංකා සංඛාරූපේක කියන මේ ඥාන මෙතෙන්ට ගැත් වෙනවා. අපිට පාඩම් තියෙන කතා වල චූලපන්තක හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දුන්න රජෝ හරණං රජෝ හරණං කියලා කියමින් ඉඳුල් කළා. ලේසුකන් කැලක් දුන්න වස්ත කැලක් මේක තියාගෙන ඉන්නේ කියලා. අදකට රජෝ හරණං රජෝ හරණං කියලා මේකේ ධාඩිය දානකොට අර මොන පිළ දානවා. මුලින් බොහෝම ලක්ෂණට මේ සුන්දුක්කඩ තිබුණේ. සේන්සුව තිබුණේ. එතකොට ඒක දැක්ක හැටිම බොහොම සතුට ඇති වුණා මේ හාමුදුරන්ට. බුදුරජාණන් වහන්සේ දීපු දෙයනේ. එතකොට බොහොම ලක්ෂණට තිබුණා මේක ටික වෙලාවක් යනකොට මොන ජෝහරනන ජෝහරනන් කියන ගමන් දාඩිය දානකොට මේ මොන ප්‍රේ දානවා. දාඩිය ප්‍රේ දානවා. දාඩිය ප්‍රේ දානට බාමෙන් ටික වෙලාවක් ඉන්නකොට අරක දිහාම බලු බලු පෝ අර මොනින් දිවිච ලක්ෂණේ නෑනේ. දැන් මේක දාඩිය ගඩක් වෙලා තියෙන්නේ. මේ මොකද? මේ වෙනස් වීම. මේ මේකේ වෙනස් වීම මේ අර සංසාරේ පුරුද්දාව මෙතන. සංසාරේ දර්ශනා භාවනාව කරලා පුරුදුයි. පුංචි කර්ම විපාකකින් යට වෙලා තිබුණා ඒක මතු කරගන්න බුදුරජාණන් වහන්සේ උදව් දුන්නා සංසාරයේදී පුරුදු කරපු මූල ධර්මයක් මතු වෙන අන්දමට උන්වහන්සේ කර්මස්ථානයක් දුන්නා. රේදි කඩක් දුන්න කර්මස්ථානයේ වශයෙන්. කර්මස්ථානයේ වශයෙන් දුන්නේ රේදි කඩ. ඒක යත්තට සංසාරේ පුරුදු දෙයක්. රජ කෙනෙක් වෙලා ඉන්නවා අවස්ථාවේදී ඒ අස්සහත් අපිටින් යනකොට දාඩිය දැම්ම අර තමන්ගේ අතේ තිබිලා ලේන්සු අරගෙන මොන පේදෑම මොන පේදාවට ටික වෙලාවක් දෙවෙනි සැරේ ඒක බලනකොට මේක කෙලුට වෙලා මේ කලින් හොඳට තිබිච්ච මේ ලේන්සු දැන් නරක් වුණානේ කොනෝන වෙනස් වුණානේ මේ ලේන්සු පමණක් නෙමේ මේ ශාරීරියත් එහෙමයි ශාරීරියත් මේ විදිහට වෙනස් වෙනවා නැති වෙනවා කියලා අනිත්‍ය ලක්ෂණය ආහෙතට ගත්තා එතෙන්දී වෙන මාර්ගයක් ඵලයක් ලැබෙන්නේ නැහැ. ලෝක විදර්ශනාවක් කෙරෙන්නේ නැහැ. නමුත් මේ හොඳ හැඟීම ආවා. මේ අනිත්‍ය ලක්ෂණය ඇති කරගත්ත ඒක අනිත්‍ය ලක්ෂණය නැමැති බීජය යට වෙලා තිබුණා. මේ යට වෙලා තිබුණ වෙනින් කර්මයකින් ඒ බීජය යට වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේගේ මේ උපාය බලෙන් ඒක මතු වුණා. ඒ කලින් තිබිච්ච ඒ යට වෙලා තිබිච්ච ඒ ගුණය මෙතෙන්දී ඉදිරිපත් වෙච්ච මේකෙන් මතු කරගන්න පුළුවන් වුණා. මේ ඒ කර්ම හොඳ කර්මයි නරක කර්මයි කියන මේ දෙවර්ගයේම මතු වෙන්නේ සමාන යම්කිසි ප්‍රත්‍යක් ලැබුණාමයි. යට වෙලා තිබුණා අර කර්මනේ. ඒ කුසල කර්ම වේගේ යට වෙලා තිබුණා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ඊට සමාන වූම කර්මයක් ක්‍රියාවක් උන්වහන්සේ මතු කරලා දුන්නා. ඒ මතු කර දීපු ඒ කුසල කර්ම වේගේ මේ කරන්නා වර්තමාන කුසල කර්ම වේගය අර යාට වෙලා තිබෙච්ච කුසල කර්ම වේගය මතු කරගන්න මතු කරගන්න පුළුවන් වුණා මතු කරලා ඒකයි මේකයි දෙක එකතු කරලා චූල පන්තක ආම්දරෝ විපරිණාමානුපස්සනය වුණා කායानुපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන කියන අනිත්‍ය අනුපස්සනාව. අනිත්‍ය අනුපස්සනාව කියන්නේ හොඳටම තියුණුව වැටුණා අනිත්‍ය අනුපස්සනාව. අනිත්‍ය අනුපස්සනාව තියුණුව වැටෙන අවස්ථාවේදී ඇතම් කෙනෙකුට තනියම පුළුවන් අනිච්චං අනිච්චස්ස අනිච්චේ දුක්ඛ සංඥා දුක්ඛේ අනත්ත් සංඥා ඔය தත්ත්වය මතු කරගන්න පුළුවන්. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දෙෙහි දුක්ඛ සංඥාව මතු කරගන්න පුළුවන්. තමන්ගේ බලයෙන් ඥාණයෙන් ඇති කරගන්න පුළුවන්. දුක්ඛේ අනත්ත සංඥා. දුකෙහි අනත්ත සංඥාව ඇති කරගන්න පුළුවන්. ඇතැම් උදවියට තමන්ගේ සත්‍යයෙන්ම ඒක දිනු කරගන්න පුළුවන් අනිත්‍ය සංඥාව දිනු කරගත්තාම ඊළඟට දුක්ඛ සංඥාව එතකොට දුක්ඛ අනුපස්සනාව අනත්ත අනුපස්සනාව දුක්ඛ ලක්ෂණය අනත්ත ලක්ෂණය කියන ලක්ෂණ දෙකම මේ අනිත්‍ය ලක්ෂණය සම්පූර්ණ වීමෙන් මතු කරගන්න පුළුවන් වෙනවා විපරිණාමානුපස්සනාව ඒ තරම් වටිනා එකක් එතකොට යදනිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං තද නත්තා. ඔය විදිහට තරකානුකූලවත් සලකනවා තමයි. යමක් අනිත්‍ය නම් අනිත්‍ය ඇතිවීම නැතිවීම දෙකෙන් යුක්ත එකයි අනිත්‍ය කියලා කියන්නේ ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා වෙනස් වීමක් වෙනවා. වර්තමාන වශයෙන්ුත් වෙනවා අතීත වශයෙන්ුත් වෙනවා අනාගත වශයෙන්ුත් වෙනවා. මේ වෙනස් වීම හොඳට පේනකොට මේ පෙනෙන මේ නැති වෙන ස්වභාවය නිසා මොකද වෙන්නේ? දැන් මේ සත්‍යයට මොකද වෙන්නේ? මේ සංඛාරයන්ට මොකද වෙන්නේ? පීඩාව. පීඩාව වෙන උපාද වාය දෙකෙන් පීඩා වීමයි. ඒක දුකයි. මේ දුක බොහොම ලේසියෙන් වැටහෙනවා ඒ විදිහේ අවස්ථාවේ. දුක කියන එක පීඩා කරන ගතිය. එතකොට තමන් බලාපොරොත්තු දෙයක් නැති වෙනකොට එතන පීඩාව. බලාපොරොත්තු ක්‍රියාවක් කරගන්න බැරි වෙනකොට පීඩාව. යටත් පිළිදෙන් නාහෙට පොඩු ටිකක් ආවා. ඕක පිට කරගන්න බැරි වෙනකොට දුකනේ. දුක්ඛ ලක්ෂණයනේ. එතකොට බඩේ අමාරුව, ඉසේ අමාරුව, අඟවතේ අමාරුව. ඔය දුක්ඛ ලක්ෂණයනේ. ඕවා ඩිංගෙන් ඩිංග ඩිංගෙන් ඩිංග කල්පනා කරනකොට සම්පූර්ණයෙන්ම දුක්ඛ ලක්ෂණය වැටෙනවා. අනිත්‍ය යමක් නම් ඒක දුකයි කියලා තර්කානුකූලව නෑ න්‍යායානුකූලව වැටහෙනවා. යන් දුක්ඛං සදනත්තා යමක් දුක නම් තමා බලාපොරොත්තු වෙන අන්දමට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති නිසා වුණ දුකයි. ඒමක් නිසාද මේක ආත්ම ස්වභාවය, ඊශ්වර ස්වභාවය. ඒ ස්වභාවයක් නැහැ. තමන්ගේ ශක්තියෙන් හැම දෙයක්ම පවත්වන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. අනාත්ම ලක්ෂණය මෙතන මේක මේ විදිහට විපරිණාමානුපස්සනාව හොඳට දියුණු වෙන අවස්ථාවේදී යෝගාවචරයාගේ හිතේ ඒ කියන්නේ මේ පරිණාමානුපස්සනාව වශයෙන් ඥානය දිනු වෙනව අවස්ථාවේදී. ඥානය දිනු වෙනව අවස්ථාවේදී සමාධියක් දිනු වෙනවා. සමාධියක් දිනු වෙනවා ඥානයක් දිනු වෙනවා. මේ දෙක දිනු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? කෙලෙස් සංසාරික පුරුදු වශයෙන් ලැබෙච්ච කෙලෙස් රාශියක් අයින් වෙනවා. අනුවිපරිණාමානුපස්සනාව නිසා දුව සංඥාව නැති වෙනවා කියන. දුව සංඥාව. බොහෝ විට මේ කොච්චර භාවනා කළත් ඇතන් විට දුව සංඥාව තියෙනවා දිගට දිගට. දිගට තියෙනවා. මේක ටිකක් තව එහාට තියෙනවා. ටිකක් තව එහාට තියෙනවා. තියෙන නිසා අද බෑ වැඩ කරන්න. හෙටට වැඩ කරන්න. හෙටට කල් දානවා. උදේ වැඩ කරන්නේ නැහැ වෙනින් වැඩක් ගන්නවා. මොකද දවාලි වෙලා කරන අය වැඩි. දවල්ට ඉන්නවනේ තමයි. ඊළඟට දවල් කරන්න කරන්නේ නැහැ. හවසට කරන්න තියා ගන්නවා. හවසටත් තමන් ඉන්නවනේ. දුව සංඥාව නැහැ. රාත්‍රී කරන්නවා බැරි වුණා. ඊට පස්සෙන්ද කොහොම හරි කරනවා කියලා හිතා ගන්න. ඊට පස්සෙන්ද තමන් ඉන්නවනේ. ඊට පස්සේ දැන් තමන් ඉනවා දිගට දිගට මේක දුව සංඥාව තියාගන්න. භාවනාවක් කරනවා සමහරේට දුව සංඥාව තියාගන්න. මේ දුව සංඥාව කැඩෙන්න නම් මෙන්න මේ පරිණාමයේ හොඳට තේරුම් ගන්න ඕන. මේ පරිණාමයේ හොඳට තේරුම් ගත්තොත් එහා මොහොත මේ මොහොතයි. වැඩ කරන්න ඕන මේ මොහොතයි. එහා මොහොතක් නෑ. දෙවෙනි මොහොතක් නෑ කොච්චර හරි. මේ භෝතන වැඩ ටික කරගන්න ඕනේ කියන හැඟීමයි ඇති වෙන්නේ දුවලඤ්ඤාව නැති වුණොත් දුවලඤ්ඤාව තියෙන එක්කෙනාට තමයි දුවන් දුවන් මේක දුවයි තියෙනවා කියන ඒ තියෙන එක්කෙනාට තමයි එහාට හිතන්නේ එහා මොහොත හිතන්නේ එහා මොහොත එහා මිනිත්තුව එහා තත්පරය එහා මිනිත්තුව එහා පැය එහා දවස එහා සතිය එහා මාසේ එහා අවුරුද්ද ඔය දිගට දිගට පවත්වන මෙන්න මේ ධුව සංඥාව කඩා ගන්න මහන්සිය අන්තර විපරිණාමානුපස්සනාවෙන් ඒක කෙරෙන්නේ කායානුපස්සනාව වයානුපස්සනාව විපරිණාමානුපස්සනාව කියන මේ තුනම අනිත්‍ය ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණේ අවස්ථා තුනක් අනිත්‍ය ලක්ෂණේ හොඳට මේ අට්ඨාරස මහා විපස්සනා හතරේ අනිත්‍ය සංඥාව හොඳට දියුණු වෙන අවස්ථාවයි තියෙන්නේ පළලයට තියෙන එක තැන. අන්ත ඒවා එක්කෝ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ කියන්නේ. එතෙන් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට දියුණු කර ගැනීමට දියුණු කර ගැනීමට අවස්ථා තුනක් මේ කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන කියන මේ තුන. මේ තුන හොඳට වැඩෙන හැටියට මේ විදර්ශනා ඥාන පවත්වන්න මහසි යන්න ඕන. ඒකට නොකඩවා ඇති කරගන්න ඕන සති සම්පජඤ්ඤ දෙක. මේකට උදව් වෙන තවත් දෙයකින් එක තමයි සති සම්පජඤ්ඤ දෙක. සති සම්පජඤ්ඤ දෙක වාගේම අදිෂ්ඨාන ශක්තියක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මම මේක කරන්නම ඕන. මේක නවත්තන්නේ නැහැ. අනිත් වැඩ එක්කමහක දාලා මම මේක කරන්නම ඕනේ කියලා බලවත් අදිෂ්ඨානය තියාගන්න ඕන. නැත්නම් මෙතන නොඑක් නොඑක් දේවල් නිසා මේක කඩ වෙනවා. අදිඨාන ශක්තිය නැති කමයි. අදිඨාන ශක්තිය නැති නිසා කඩ වෙනවා. කඩ වෙන්න නොදී මේක කරන්න ඕන. මේක කරගන්නවා නම් කඩ වෙන්න නොදී එතකොට සමාධිය හරියනවා. තවත් සති සම්පජඤ්ඤ දෙක දියුණු වෙනකොට තවත් සමාධිය විදර්ශනා ඥානෙ දියුණු වෙනවා. එතකොට සති සම්පජඤ්ඤ දෙක සමාධිය ඕවෙන් අනුබල ලබාපු මේ විදර්ශනා ඥානය මහ රජෙක් වාගේ මහ සේනාපතියෙක් වාගේ කෙලෙස් කැඩීමේ දක්ෂයෙක් වෙනවා. ඒ විදිහට ගිහිල්ලා මේ සමාධිය හොඳට දියුණු කරගෙන ඒ දියුණු වෙච්ච සමාධියෙන් ක්‍රමතාව කාලිකව දැන් තදංග වශයෙන් කෙලෙස් කරාගෙන ගිහිල්ලා අන්තිමේදී සංඛාරුපේක්ඛා ඥානෙන් අනුලෝමයේ බැලලා අනුලෝමයෙන් ගෝත්‍ර පුරන්නේ බැලලා ගෝත්‍රයෙන් මාර්ගඥාන ලබාගෙන ඵලඥානය එයින් අත්පත් කරගෙන අන්තිමේදී ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් සැනසීමෙන් යෝගාවචරය නිවන් පුරේ සැතපෙන්න පුළුවන් වෙනවා එනිසා කල්පනා කරගන්න ඕන මේ යෝගාවචර පින්න තුන් අද දවසේදී මහා වටිනා මේ ධර්මයක් හිතට ලැබුණේ හිතට ගන්න පුළුවන් වුණේ නිසා මේ අනුව තම තමන්ගේ විදර්ශනා භාවනාව හොඳින් දියුණු කරගෙන නියමන්දමින් දියුණු කරගෙන බලාපොරොත්තු වන්නමට සියලු ක්ලේශයන් නැති කරගෙන සියලු සංඛාර දුකින් නිදහස් වූ ශාන්ත අමාමා නිවන් පදවිය අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා De lo que no ni tanto para